සූත්‍රෙහි අපි අන්තිම කොටසටයි අවිත් සිටින්නේ බුදුරජාණන් වහන්සේ අන්තිම වසල කාරණේ හැටියට පදාලේ යෝවේ අනරහං සන්තෝ අරහං පටිදානති චෝරෝ සබ්බක්ඛේ ලෝකේ ඒසෝ කෝ වසලා ධමෝ ඒතේ කෝ වසලා වුත්තා මයා යේති ප්‍රකාශිතා කියන ඒ ගාථාවෙන් යමෙක් තම තුමු තමා රහත් නොවි රහත් කෙනෙක්යි ප්‍රකාශ කරන්නේද ඒ තනත්තා ඒ සබ් මේ සකල ලෝකයේම සිටින ඒකයි මේ සබ්‍රක්මකේ ලෝකයේ කියන්නේ බඹුන් සහිත ලෝකයේ කියන්නේ ඒ ඒක බුදුරජාණන් වහන්සේ මේ ගාථා බන්ධනය සඳහා සබ්‍රක්මකේ කියන ඒ වචනේ පමණක් එදා පිට සදේවකේ ලෝකේ සමාරකේ සබ්ධක්මකේ සස්සමන අභ්‍යාත්මනියා පජාය සදේව මනුස්සාය කියන මේ ඔක්කොම ඇතුළත් කොට වදාරන කාරණයක් ඒ ඒ කියන්නේ මුළු ලෝක ධාතුෙහි තම සත්වයන් වාසය කරන ඒ සකල ලෝක ධාතුන්හි සිටින මේ සොරෙක් සබ්‍රත්මකී ලෝකේ ඒසේ ඒසෝකෝ වසලා ධම ඒ තැනත්තේ අදම වූ වසලීකි වසලා ධම ඒතේ කෝ වසලා වුත්තා මයා යති ප්‍රකාශිත මේ විදිහට ඒ වසල කරන වසලයක බවට පමුණුවන ධර්ම පිළිබඳව දේශනා කොට නැවතත් මහන්සේ වදාරනවා නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති භක්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති භාක්ති උපතින් කෙනෙක් වසලයකු නොවේ ඒ වගේම උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙකුද නොවේ කම්මනා තමා කරන ක්‍රියාවන්ගෙන් කෙනෙක් වසලයක වෙයි තමන් කරන ක්‍රියාවන්ගෙන් කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙයි එහෙම වදාරලා ඊළඟට උන්වහන්සේ තමන් වහන්සේගේ పూర్ව චරිතයක් පිළිබඳ කාරණයක් සදාරයි. බුදුරජාණන් වහන්සේ එක් කාලයක බෝධිසත්ව භූමියේදී චණ්ඩාල පුත්‍රයෙකු උපන්. මාකංගක. ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළා. තදම්නාපි ජානාති යථා යථා මේදම් නිදස්සන. මේ කාරණේද ඒ කියන්නේ දැන් නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති භාක්මන. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති භාක්මන. උපතින් කෙනෙක් වසලයක් නොවේයි උපතින් කෙනෙක් ධාත්මනෙක් වෙයි. තමාගේ කර්මයෙන් කියන්නේ එතන එතන කීවේ මේ పూర్ව කර්මය ගැන නෙවෙයි. තමා මේ ජීවිතයේදී සිදු කරන ක්‍රියාවන්. කෙනෙක් වසලෙක් වෙයි. ඒක නිසා මේ වසල කරන ධර්මයේ කියලා දැක්වේ. දයෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහුසන්තුන භරති සංජඤ්ඤා වසලෝයි හිම වදාලේ මේ ජීවිතයේදී සිදු කරන දේ ඒ මේ ජීවිතයේදී තමන් යම් යම් මේ නරක මේ වසල බවට පහත් බවට පමනවන ක්‍රියා කරන්නේ නම් ඒ කරුණු හේතු කොටගෙන තමා වසලෙක් වනවා මිසක සමාජයේ උපතින් කෙනෙක් වසලයක් වන්නේ නැත. ඒ වගේම උපතින් කෙනෙක් බ්‍රහ්මණයෙක් වන්නේ නැත. ඒ කාරණය මේ නුදු දැනගන්නට කියලා උන්වහන්සේ වදාරනවා. තදං සං ඉමිනාපි ඥානාත. තදමිනාපි ඥානාත කියන සං ඒ කාරණය ඉමිනාපි මේ කරුණෙන්ද ඥානාත දැනගන්නේ. යථා නීදං නිදස්සන මේ කියන කරුණට නිදර්ශනයක් තමන් වහන්සේනේ දක්වනවා ඒකද දැනගන්න. මොකක්ද ඒ? චණ්ඩාල පුත්තු සෝපාපෝ මාතංගෝ ඉති විසුතු. චණ්ඩාල පුත්තු චණ්ඩාල පුත්‍රේ හිටියා සෝපාකෝ කියලා ඒ චණ්ඩාල පුත්‍රයන්ට පාවිච්චි කරන නමක් සෝපාක. සෝපාක කියන්නේ මේ බලුකුණු කන අය කියන එක. සෝ කියලා බල්ලා පහක කියන්නේ ඒ යා කෑම ඒ බලුකුණු බල්ලන්ගේ මස් කන පිරිසක්. ඒ චණ්ඩාල පිරිස එහෙම කරනවායි කියලා දක්වනවා. චණ්ඩාල පුත්තෝ සෝපාකෝ මාතං ඒ ඉතිවිස්සුතු මාතංග කියන මේ නමින් ප්‍රකට වුණු ඒ චණ්ඩාල පුත්‍රයේ අතීතිරි විය සෝ යසං පරමං පත්තෝ මාතංගෝ යං සුදුල්ලභං ආගච්ඡුම් තස්ස පට්ඨානං කත්ත්‍යා බ්‍රාහ්මනා බහු පරම වූ ඒ කියන්නේ ඊටාව උසස් වූ යසසකට කීර්තියකට ඒ මාතංග කියන ඒ ඡණ්ඩාල පුත්‍රයා පැමුණුණා මාතංගෝ යම් සුදුල්ලභං ඒ කියන්නේ මේ මාතංග කියන ඒ මේ චණ්ඩාල පුත්‍රයා යෙකුට කිසිසේත් පැමිණෙන්නට බැරි ඉතා ලබන්නට ඉතාම අමාරු සුදුල් ලබන් කිවේකනේ ඒ ලබන්නට ඉතාම අසීරු අමාරු උසස් වූ කීර්තියකට ඔහුපත් වුණා ආගච්ඡුම් කස්සු ප ဋ ාණං කත්තියා භාක්මනා බහූ ඒ ඒ මාතංග කියන ඒ සබල් පුත්‍රයාට උපස්ථානීය පිරිස දැනුණා කත්තියා භාක්මනා බහු බොහෝ ක්ෂත්‍රියයෝ හා බ්‍රාහ්මණයෝ ඒ බ්‍රාහ්මණයෝ කියන පිරිස මේ චණ්ඩාලයාය කියන සැඩලුකෝ Taman යන මාර්ගෙහි ඉදිරියට ආවත් ආපසු හැරී යනවා. එහෙම නැත්නම් සමහර විටක ඒ තැනත්තාට Tamanගේ ඉදිරියට ආපු නිසා දඬුවම් කරනවා. එහෙම එක ඒ ක්ෂත්‍රියයෝ බ්‍රාහ්මණයෝ මේ මාතංග කියන මාතංග ඍෂි කියලා කියන්නේ ඒ සඩල් පුත්‍රයාට උපස්ථානය නිසා ආවා. මක් නිසාද? ඔහු ඒ තරම් කීර්තියක් යසසක් ලැබුවා. දේවයානං අභිරුය විරජං සෝහ මහා පතං කාමරාගං විරාජිත්වා භක්ම ලෝකූපගෝ අහු නනං ජාති නිවාරේති භක්ම ලෝකූපපත්තිය. ඒ ඒ කතාවේ එහෙම පිටින්ම බුදුරජාණන් වහන්සේ වදාරලා නැහැ. මෙතෙන්දී දේවයානං අභිරුය එන දේවයානං කියලා කියේ මේ බ්‍රහ්ම ලෝකයට යන්නට බ්‍රහ්මයෝ හඳුන්වනවා දෙවියෝ කියලා. ඒ දේව වශයෙන් එන්නේ මේ පරිත්තාභාමං දේවානම් සද්දම් සුත්වා. එහෙම එන්නේ ඒ පරිත්ත දේවිය දෙවියෝ කියන්නේ පරිත්ත භ්‍රම ලෝකෙහි පරිත්ත සුභ භ්‍රම ලෝකෙහි භ්‍රමයෝ. ඒ ඒ දේවයානම් අධිර්විය කීවේ බ්‍රහ්ම ලෝකයට යාමට යම් පිළිවෙතක් ප්‍රතිපත්තියක් තිබෙනවානේ. ඒ ප්‍රතිපත්තිය තමයි උපදවා ගන්නා ලද ධ්‍යාන. ඒ ධ්‍යාන වලින් නොපිරිහි කාලක්‍රියා කොට කෙනෙක් භක්ම ලෝකෙහි උපදින්නේ. අනේ ඒ ඒට පැමිණ ඒට නැඟ විරජංසෝ මහා පතං කාම රාගං විරාජිත්වා භක්ම ලෝකූප ලෝකූපගෝ අහු ඒ විරජව විරජව කියන්නේ රාගයෙන් තොර වූ කියන රාගයෙන් තොර වෙනවනේ ධානය උපදවනකොට කාම රාගය කියන එක යටපත් කරනවා කාම රාග නැත්නම් කාම ඡන්ද කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන් යටපත් කොටයි කෙනෙක් ධානය උපදවන්නේ අනේ කාම රාගං විරාජිත ඒ කාම ඡන්දේ කාම රාගයේ දුරු කොට බ්‍රහ්ම ලෝකූපදෝ අහු බ්‍රහ්ම ලෝකයට බ්‍රහ්ම ලෝකයට පැමුණා නනං ජාති නිවාරේති බ්‍රහ්ම ලෝකූපපත් ඒ බ්‍රහ්ම ලෝකෙහි උත්පත්තිය ලැබීම ජාතියයි කියන කෙනෙකු උපතින් ලක් යම් කුලයක් වේ නම් ඒක වලකාලන්නේ නැත නනං ජාති නිවාරේසි බ්‍රහ්ම ලෝකෝපපත්ති. අජ්ජායක කුලේ ජාතා බ්‍රාහ්මනා මන්ත බන්ධවා තේච පාපේසු කම්මේසු අභින්නමුපනිස් දිස්සරේ දිත්තේව ධම්මේ ගාරවියා සම්පරායේච දුග්ගති නනේ ජාති නිවාරේති දුග්ගත්‍යා ගරහායව ඒ චණ්ඩාල පුත්‍ර මාතංග ඍෂිවරයා පිළිබඳව ඒ කාරණේ මහන්සි වදාරලා තෙමේ උපද සිටි જાතිය භ්‍රම ලෝකයට යාම වැළැක්වුවේ නැත. අධ්‍යායක කුලයේ જાති. අධ්‍යායක කුලය කියන්නේ මේ බ්‍රාහ්මණ කුලය. ඒගොල්ලෝ උගන්වන්න, සත්‍යයනා කරන්න, භ්‍රම මන්ත්‍ර, ඒ වේද මන්ත්‍ර කියන්නේ. ඒ නිසා උනද කියනවා අධ්‍යායකයෝ. අධ්‍යායක කුලයේ જાත. ඒ බ්‍රාහ්මණ කුලෙහි උපන්. බ්‍රාහ්මනා මන්ත බන්ධවා ඒ මන්ත්‍රය බඳින බන්ධනය කරන නැත්නම් ඒ මන්ත්‍රය මේ ගොතන හදන ඒ බ්‍රහ්මණයෝ තේච පාපේසු කම්මේසු ඔව්හුද පාප කර්මයන් කිරීම හේතු කොටගෙන අභින්න මුප දිස්තරේ ඒ අභින්න නිරන්තරයෙන් නිරතුරු ඔවුන් උපදවන ලද පාප කර්මයන් හේතු කොටගෙන දිත්තේව ධම්මේ ගාරයිහ මේ ජීවිතයේදීම අන්‍යයන්ගේ ගැරහීමට අන්‍යයන් විසින් කරන ඒ ගැරහීමට පාත්‍ර වන්නේ සම්පරායේච දුක්ගති පරලොවෙහි දුගතියටද පැමිණෙන්නේය නනේ ಜಾති නිවාරේති ඒ වගේම වුන් වමුණන්න උපන්නයි කියන මේ කාරණය නිවාරේති වලක්වන්නේ නැහැ දුක්ගත්‍යා ගරහායව දුගතියට පැමිණීම හෝ ගර්හාවට පැමිණීමයි කියන මේ වලක්වා වීමට පුළුවන් කමක් නැහැ. ඔවුන් බ්‍රාහ්මණ කුලෙහි උපන්නයි කියලා. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ ඊළඟට එවන් ගුත්තේ මෙසේ බුදුරජාණන් වහන්සේ වදාළ කල්හි අග්ගික බහරද්වාජෝ බ්‍රාහ්මනෝ අධික භාරද්වාජ බ්‍රාහ්මණයා. ඔහුනි බුදුරජාණන් වහන්සේට කීවේ ඒ తත්‍රේව తත්‍රේව වසලක తත්‍රේව මුණ්ඩක తත්‍රේව සමනක තිට්ඨාහි කිය. ඔතනම ඉන්නේ කියලා මෙහාට එන්නේ එපයි කිය. අන්න ඒ අධික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවා. අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම නික්කුජිතං වා කුජ්ජය ඔයාදි වශයෙන් දෙන ආනේ ප්‍රකාශය කළා. බොහොම හොඳයි හොඳයි කියලා Tamanගේ තිබෙන ප්‍රසාදය ප්‍රකාශ කරලා හරියට යටිකුරු කොට තිබෙන දෙයක් උඩුකුරු කොට දක්වන්නාක් මේ වැසී තිබෙන දෙයක් විවුර්ත කොට දක්වන්නාක් මේ මම්මුලා වූ කෙනෙකුන්ට පාර කියා දෙන්නාක් මේ අන්ධකාර තැනක ඇස්සතිය රූප දකිත්වා කියා තෙල් පහනක් ගල්වන්නාක් මේ භාග්‍යවතුන් වහන්සේ නොඑක් අයුරින් මට ධර්මයේ දේශනා කොට වදාලා ස්වාමීනි මම ඔබ වහන්සේගේ ධර්මය අසලා පැහැදිලි මම ඔබ වහන්සේගේ උපාසක බවට ඒ කියන්නේ ඔබ වහන්සේ ධර්මයක් සංඝයාත් කියන ඒ රත්නත්‍රයේ සරණ ගිය උපාසක යෙකු වෙනවයි ඒ බව ඔබ වහන්සේ පිළිගන්න. ඒ අදපටන් දිවි ඇසිතේ මාගේ මේ උපාසක භාවය පිළිගන්නකෙයි කියලා බුදුරජාණන් වහන්සේගේ ඉල්ලා එතනින් මේ ඉවරයි වසල සූත්‍රය. මම මේ අටුවාව ගෙනාවේ මේ මාතංග ඍෂිවරයා පිළිබඳව එන කතාව. ඒක දිග කතාවක්. මට කතාන්තර කිව්වට ඒ පාඩම් හිතින්නේ නෑ මතක හිතින්නේ නෑ. ඒකන්ද ඒ කියන්නට දෙනවා. තදාසෝ මාතංගෝ කාලස්සේව බුද්ධායක ඒ අයං පන පනත්තෝ එවං වේදි බෝ අයං පනත්තෝ එවං වේදි සබ්බෝ අතීතේ කිර මහා පුරිසෝ තේන තේනුපායේන සත්ත්‍හිතං කරුණතෝ සෝපාක ජීවිකේ චණ්ඩාල කුලේ උපච්චි. අතීතෙහි වනායි මහා පුරුෂ මහා පුරුෂයා කියන්නේ ඒ බුද්ධත්වයන් වහන්සේ. මහා බුද්ධත්වයන් වහන්සේ ඒ ඒ අයුරින් සත්‍යයට යහපත කරන්නේ සෝපාක ජීවිතය කියන ඒ ඡණ්ඩාල කුලෙහි උපන්. උන්වහන්සේ නාමයෙන් මාතංග රූපයෙන් දුද්දසිකෝ කුත්වා බහිනගරේ චම්ම කුටිකාය වස නමින් මාතංග රූප ශරීරයෙන් දුද්දසයි දුද්දසයි කියන්නේ අවලක්ෂණ ශරීරයක් තිබුණා දුද්දස රූපේන දුද්දසිකෝ කුත්වා බහිනගරේ නගරයෙන් පිට පිට චම්ම කුටිකාය වස චම්ම කුටිකාය කියන්නේ හැමෙන් කරපු ඒ කුඩාරමක් වගේ තැනක්. එතනයි උන්වහන්සේ වාසය කළේ. අන්තෝ නගරේ වික්කම් චරිත්වා ජීවිකම් ඇතුළු නුවර පිඩිසිගා ගොස් තම ජීවිතේ රැකගත්තේ. කියන්නේ සිංගපනේ යනවනේ. අතේක දිවසං තස්මින් නගරේ සුරානක්ඛත් එකල්හි ඒ නගරේ මේ සුරානක්ඛත්වය කියන්නේ මත්පැන් දීලා ක්‍රීඩා කරන එහෙම නැකත් දිනයක්. ඒ දඹදිව එක එක ආකාර වූ නැකත් දිනයන් තිබුණා. මංගල දිනයක්. ඉතින් මේ එබඳු දිනයක් මේ ඒ නැකත් දිනෙහි ඒක ඒ බව ප්‍රකාශ කළ කල්හි දුත්තා යථාසකේන පරිවාරයෙන් කියලා. ඒ ධූර්තයෝ එන සුරා ධූර්තයෝ ඒ ඒ අය නොඑක් අයුරින් ඉතින් මේ ක්‍රීඩා කරමින් ඒ අඤ්‍යතරාපි ධාත්මන මහාශාල දීතා කන්නරස සෝලස වද්දුස්සේ වද්සුද්දේශිකා දේවකන්‍යාවිය රූපේන දසනීයා පාසාදිකා ඉතින් එක්තරා කුල ගෘහිත්‍රියක් සිටියා බ්‍රාහ්මණ මහාශාල දීතා කියන්නේ බොහෝම ධනෙ ඇති බ්‍රාහ්මණයෙකුගේ දියණියක් ඒ දියණියන් වයස අවුරුදු 15ක් හෝ 16ක් වූයේ දිව්‍ය කන්‍යාවක් මෙන් රූපය දැකුම් කලු වූ රූපයක් ඇතිව අත්තනෝ කුලවන්තානු රූපං කිවිස්සාම ඒ තමන්ගේ බ්‍රාහ්මණ කුලය කියන මේට ගැලපෙන අයුරින් ක්‍රීඩා කරන්නෙමයි කියා ඒ කියන්නේ ඒ විනෝද වීමට විනෝද වීම සඳහා බොහෝ යානවල කජ්ජ බොජ්ජාදී සීලන සම්භාරම් කෑමට බීමට වමනා කරන ඒ ක්‍රීඩා කිරීමට අවශ්‍ය වන සියලුම දේ ගැල්වල පටවාගෙන ඒ ගැල්වලට නැගී සබ්බසේත වලවයුත්තං යාන මාරුහ්‍ය යන්නේ සුදු පාට වෙලඹුණු බන්ධනා ලද අශ්ව කරත්තයක නැගී මහත් වූ පිරිවරි උයන් භූමියට යන ඇගේ නම දිත්ත මංගලිකා ඒ දිත්ත මංගලිකා කියන නම ලැබුණේ ඒ දැකිය ඒ කියන්නේ හොඳ දෙයක් දැක්කාම එය මංගලයක් කියා සැලකෙන බැවිනු ඒ වගේම නරක දෙයක් දැකීම අවමංගලයක් කියලා සල ඒ නිසා ඇයට දික්ඨ මංගලිකා මේ පිනතුන් අහලා ඇතිනේ මංගල සූත්‍රය දේශනා කිරීමටත් හේතු විධානය ගැන කියන විට සමහර කීවා දකින දේ මංගලය සමහර කීවා අසන දේ මංගලය ditta මංගලික සුත මංගලික ආදි වශයෙන් මෙයා මේ ditta මංගලික ඒ නම නමත් ඒ නිසාම ditta mangalika වුණා. සමහර විටක වෙන නමක් තිබෙන්නට ඇති ditta mangalikaයි ප්‍රසිද්ධ වුණේ. සාකිර දුස්සන්තිතං රූපං අවමංගලං තත්තුම්න ඉච්ඡ විරූපය වූ රූපයක් විරූප කෙනෙකු දැකීම අවමංගලයක් වේ. සැලකූ බැවින් එහෙම දෙයක් දකින්නට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ නම ඈත ලැබුණා. ඉතින් දිනා ඒ මාතංග කියන චණ්ඩාල පුත්‍රයා උදේ රැයින්ම උදේ පාන්දරම නැගිට තමන්ගේ ඇඳුම ඒ පටපිලෝ ටිකක් ඒ එක්තරා වර්ණයක් ඇති පට පට කියන්නේ මේ සේද වැනි ඒ වස්ත්‍රයක් පටපිලෝතිකං නිවාසිත්වා ඒක තමයි ඒ අයට අන්නට එහෙම නියමිත ඇඳුමක් තිබෙන්නට ඇති ඒක ඇඳලා හංසතාලං හත්තේ බම්බිත්වා මිනි ගෙඩියක් අතේ බැඳගෙන ඒ මිනි ගෙඩිය කුමටද තමා එන බව කුලවතුන්ට දැනගන්න බ්‍රාහ්මණයන් ආදී කුලවතුන්ට තමන් එන මාර්ගයේ සිට ඔවුන් අපිරිසුදු වෙන එක වළක්වා ගැනීමට අයින් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තමා නිසා ඒ අය අතුරුසුදු වේ. එබැවින් අපේ මිනිගෙඩිය. ඒක යුක්තියක් ඒ කාලේ. මිනිගෙඩියකුත් අපේ බැඳගෙන අපේ වන්දිත්වා භාජනක්ෂෝ ඉතින් තමා පිවිසුදා යෑම කරගෙන ඒ භාජනයක් අපේ ඇතිව නගරයට පිවිසුණා. ඉතින් මිනිසුන් දකින්නකොට මිනිසුන් මාර්ගයේ එනවා පේන විට අර කංශතාලයේ කියන මිනිගෙඩිය සලවල. ඒවල ශබ්දයේ දිකුත් වෙනවනේ. එහෙම කරමින් ඔහු ගියේ. එකල්හි දිඨමංගලිකා ඉතින් මේ දිඨමංගලිකා පෙරහැරේ ඒ පිරිවරත් සමග එනවා. දැන් උස්සරත උස්සරත උස්සරත උස්සරත කියන දැන් පෙරහැරවල යනකොට පෙරහැරට ඉඩ ගන්නට කියනවනේ අයින් වෙන්න අයින් වෙන්න කියලා. ආ ඉඩ දෙන්න ඉඩ දෙන්න. එහෙම කියමින් පුරතෝ පුරතෝ හීන ජනං අපනන්තේහි පුරිසේහි නීයමානා නගරද්වාර මැච්චේ මාතංගම් මේ විදිහට ඉදිරියේ ඉන්න අර මේ හීන මිනිසුන් අයින් කර කර අයින් කර කර මෑට ඉඩ සලසමින් යන විට දැක්කා මේ මාතංග මාතංගම් විශ්වා කොයිස් එයාම මේ කවුද? ඔහු කවුද අහං මාතංග චණ්ඩාලෝති. ඉතින් ඔහු කීවා ඒ මේ බෝධිසත්වය මම මාතංග නමැති චණ්ඩාලයයි. සා ඊපිසම් විශ්වා ගතානං කුතෝ උත්ති මේ විදිහේ කෙනෙක්ව දැකලා යාවෙන් සිදුවන යහපත කුමක්ද? කියලා. නිව ඥානං නිවත්තාපි. Taman යන වාහන නවත් නවත්. මනුස්සායන් මයන් වියාණං ගම්त्वा අජ්ජපුජ්ජාදී ලභෙය්‍යා තස්සනෝ මාතංගේන අන්තරායෝ පතු. මිනිසුන් කීවා අපි උයනට ගියා නම් මේ රැගෙන යන දේවල් කියනවනේ කනබොන දේවල් ඒවා කාලා දීලා අපට මේ සතුටු වෙන්නට ඔවුන්ගේ කුස පුරා කැමරට තිබුණානේ. ඒක මොහු පැමිණිලයි ගැලැක්කුවේ කියලා මේ මාතංග ඒ මේ ඡණ්ඩාල පුත්‍රයාට ගැහුවා. යම් මයන් වියානං ගන්වා කජ්ජපජ්ජාදීන් ලැබෙයියාම පස්සනෝ මාතංගේන අන්තරායෝ කතු ඊට අනුතුරු කළේ මොහු එයාලා කුපිත්වා කිපිලා ගන්නත චණ්ඩාලන්ති සඩලාව ගණින් කියලා ලෙඩ්ඩුහි පාහරිත්වා ගල් වලින් ගහලා මතෝති පාදේ ගහෙත්වා ඒකමන්තේ ඡද්දිත්වා ඒ ගල් වලින් ගැහුවම ඔවුන් සැලකුවා මරුණයි මරුණයි කියලා හිතාගෙන පයින් කකුලෙන් ඇදගෙන ගිහිල්ලා මේ එක තැනක දාලා එක දාලා කචවරේන පටිච්චාදෙත්වා කුසල වලින් වහලා වහලා ඔවුන් යන්නේ සෝ සතින් පටිලබිත්වා උත්ථාය මිනිස්සේ පුච්චි ඉතින් ඒ මාතංග තුමා නැගිටලා ඒ සියාවට පස්සේ මිනිසුන්ගෙන ඇහුවා කිං අයියා ద్వාරං නාම සබ්බ සාධාරණං උදාහු බ්‍රහ්මනානං ඒව කතා කෙනෙක්ද අයියා කියන ආර්ය ඒ ගෞරවාන්විතව කරන කතාවක්. ඒ අය එහෙම විදියට කතා කරන්නේ නැත්තේ අපි කියනවා නම් මේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් මහත්මයෝ ආදි වශයෙන් ద్వාරන් නාම සබ්බ සාධාරණ මේ නගරයේ දොරටුවේ කියන එක හැම දිනාටම සාධාරණ එකක්ද එහෙම නැත්නම් බ්‍රහ්මණයන්ට පමණක් සාධාරණ එකක්ද මනුෂ්‍යා ආහංසු සබ්බේ සංසාර මිනිසුන් කිව්වා නෑ හැමදෙනාටම සාධාරණ හැමදෙනාටම පාවිච්චි කරන්නට තිබෙන දොරටුවක් සාධාරණ ඒවං සබ්බ සාධාරණ ద్వාරේන පරිසිට්වා විකාහාරේන යාපෙන්තං එහෙනම් මේ සියලු දෙනාටම සාධාරණ වූ දොරටුවෙන් ඇතුළු වෙලා ඒ ආහාර සිඟමනේ ගොස් යැපෙන මට දික්ත මංගලිකාවගේ මිනිසුන් මේ විදිහේ අනයල් අනයල් ව්‍යසනයක් සිදු කළා කියලා රතිකාය රතිකං ආහින්දන්තු ඉතින් වීතියෙන් වීතියට මේ මේ මේ මාතංග තුමා කියා. මේ මනුෂ්‍යානං ආරෝචිත මිනිසුන්ට ඒ බව කියලා. ධාත්මනස්ස ගරද්්වාරයෙන් පච්ච. චිත්තමංගලිකාගේ නිවස තිබෙන තැනට ගිහි එයාගේ ගේ දොරකොඩ නිපජ් ඉඩක් දික්ඨමංගලිකං අලද්ධා නුත්තහිතාන මොකද්ද කියන්නේ දික්ඨමංගලිකාව නොලබා මෙතනින් නැගිටින්නේ නැත්නම් දැන් විත්මංගනිකා ඔය ලබා ගන්න නැතුව මෙතනින් නැගිටින්නේ නැtei කියලා හිතාගන්න. ධාත්මනෝ කරද්්වාරේ මාතංගෝ විපන්නෝ කිසුත්වා. ඉතින් විත්මංගනිකාවගේ පියා ධාත්මයා මේ මාතංග ගේ දොරකඩ විදාගත්තයි ඇලවි සිටිනවයි කියා අසා තස්ස කාකනිකම් දේත. ඔහුට කාකනිකම් කියන්නේ කුඩා මිලක්. ඒකට කියද හැකි තුට්ටුවක්. මේ විනෝද ධර්මයේ තුට්ටුව කියලා කිව්වනා ඉස්සර. දැන් තුට්ටු කතාව නෑ. තුට්ටුවක් දෙන්නේ. තුට්ටුවක්. තේලේන අංගන් මච්චත්තා ගච්ඡති. ඒ තුට්ටුව අරගෙන ගිහින් ඒ ඒන් ගත් තෙල් වලින් ඒ අන් තෙල් ඇඟේ ගාගෙන. පහර වැදිලා නැතිනේ. ඇඟේ ගාගෙන යන්නේ. සෝ තන්නේ චිත්. ඔහු ඒකට එකඟ වෙන්නේ නෑ. ditta mangalikan aladdhana vittissa ditta mangalikaව නොලබා මෙතනින් නැගිටින්නේ නැtei කතෝ බ්‍රහ්මනු වේකාකනිකායෝ දේත එහෙනම් තුට්ටු දෙකක් දෙන්නේ ඒ කාකනිකාය ඌව කාදතු ඌවම් කාදතු කාකනිකාය තේලේනංගම් මච්චිත්ත ගච්ඡ එක තුට්ටුවකින් මේ සවුම් කම්බේ අනිත්‍යයෙන් තෙල් අරගෙන ඇඟේ ගාගෙන යන්නේ. සෝතං නේච්ච. ඒකට එකඟුන්නේ නැහැ. තතේව වදති අර පරණ කීමම කිව්වා. වික්‍රමංගලිකාව නොලබ යන්නේ නැtei. බ්‍රාහ්මණෝ සුත්වා මාසකං දේත දැන් ගණන වැඩි කළා. මස්සක් දෙන්නේ. පාදං දේත පාදයක් දෙන්නේ. ඒ මස්සට වැඩි ලොකු කාසියක් වටිනාකමක් ඇති එකක් පාදේ. පාදයක් දෙන්නේ. උපද්දකහපන. කහවණු භාගයක් දෙන්නේ. කහවණුවක් දෙන්නේ. දෙකක් දෙන්නේ, තුනක් දෙන්නේ. යාව සතං ආනාපේසු. 100 කහවණු 100ක් දෙන්න. ඔතනින් නැගිටලා යන්නේ. සෝනිච්ච අපේ වද. අර කීමම කිව්වා. එවං යාචන්තානං යේව සූර්යෝ අත්ංගස්. මේ විදිහේ මොහුට කීමක් ඔහු එය ප්‍රතික්ෂේප කිරීමක් කියන මේවා සිදු වෙන විට ඉරක් දැස ගියා. සූර්යා කිව්වා. ඉර දැස. <clears throat> එවිට අත බ්‍රාහ්මණී පාසාදා ඕරුහිය. එවිට බ්‍රාහ්මණිය නේ චිත්තමංගලිකාවගේ මව. පාසාදයෙන් දැස්සා. එයාගේ උඩුමහලෙන් බැහැලා. මොහු වෙතට ගියා. පාසාදා ඕරුහිය සානිපාකාරං පරික්ඛිපාපෙත්වා තං උපසංකම් ඉතින් ඒ ගෙයි තියෙන වැසුම් ඉවත් කරලා මොහු ඉන්න තැනට ගිහින් යාච් ඉලාපිය තාත මං මාතංග ධිඨමංගලිකාය අපරාධං කම දරුව මාතංග මේ ධිඨමංගලිකාව සිදු කළ අපරාධයට සමාවන්න සහස්සං ගන්නාහි ඒ කහවණු දහසක් ගන්න. නම් ඒ ද්වේති විදයක් කිව්වා. දහසක් 2000ක් 3000ක් යාව සතසහස්සම් ගන්නහා පීතියා ලක්ෂයක් ගන්නේ. සතසහස්සම් කියන්නේ කහවණු ලක්ෂයක් අරගෙන ඒ වික්‍රමංගලිකාව කරපු අපරාධයටත් සමා වෙලා මෙතනින් නැගිටලා යනවා. මේ ශබ්දෝ මෙහෙමම හිටියා. එවං චතුහ පංචාහයේ දීතිවත්තේ බහුම්පි පන්නාකාරං දත්ත. විත්තමංගලිකං අලබන්තා කත්තිය කුමාරාදේව මාතංගස්ස උපකන්නකේ ආරෝචාප්පේසුන් පුරිසා නාම අනේකාන්ති සංවච්චරාමි විරියං කତ୍වා චිතං තං පාපුනන්ති මාතෝ ත්වං නිබ්බිජ්ජි අද්ධා විහති යත්තේන විත්තමංගලිකං ලච්ඡසී ඉතින් නාමයේ මේ අද වගේම තමයි ඉස්සරහ ඈ උම අවස්ථාවක් වුණාම ඒක පිටසක් ලෑස්ති වුණානේ පිට මංගලිකාවට අමාරුවෙන් දාන්නට ඕනේ ඈ ඒගලන්ට එහෙමත් හිතනවානේ ඒ නිසා පිටසක් කියුවාලි ක්ෂත්‍රිය කුමාරවරු ආදී එහෙම ආය ඇවිත් කිව්වා එයාගේ කනට කරලා උපකන්නිකී කිව්වේ ඒකයි ආරෝචාපේසු පුරිසානාම මේ දැන් දවස් හතරක් පහක් ගත වෙලා පුරුෂයෝ නම් පුරුෂයෝ නම් පුරුෂයෝ නම් මේ අනේකානික සංගච්ඡරා කියන්නේ අවුරුදු ගණනක් අවුරුදු ගණනක් වීර්ය කරලා තමා කැමති වුණු දේ සිදු කරගන්න. ඔබ ඔතනින් නැගිටින්නේ දවස් දෙක තුනක් ගියාම ඉෂ්ඨ මංගලිකාව ඔබට ලැබේ. සෝ තුන්ී භූතෝ විපජ්ජී යේ. ඔහු ඉති නිශ්ශබ්දවම එතනම සිටියා. අත සප්තමේ දිවසේ දවස් හතක් ගත වූ කල්හි සමන්තා පටිවිස්සකා උත්හිත්වා තුම්හි මාතංගං වා උත්ථාපේත ධාරිකං වා දේත මා අම්හි සබ්බා නාසයිත්තාත්‍යාහ පටිවිස්සකා කියන්නේ මේ අසල් වැසි මිනිස්සු. අසල් වැසි වාසීන් ඉන්නවනේ. ඒ අසල් වාසීන් හැමදෙනාම එකතු වෙලා ඇවිත් මෙතනට මවුනට කියනවා උඹලා මාතංග මෙතනින් නැගිටවලා අරින්නට ඕනේ එක්කෝ. එහෙම නැත්නම් උඹලගේ දියණියන්ව ඔහුට දෙන්නට ඕනේ. මේ කාරණය නිසා අපි ඔක්කොම නැති කරන්නට එපා. මොකද ඒ නිදි කියනවා එතන මම හිතන්නේ කාරණයක් තේසං කිර අයං දික්ති ඔවුන්ගේ නිබඳු දෘෂ්ටියක් විය ඔවුන් සලකන කාරණයක් යස්ස ඝරද්්වාරයේ එවං නිපන්නෝ චණ්ඩාලෝ මරති යම් ගෘහද්්වාරයක යම් තොරකඩක මේ විදිහට චණ්ඩාලයේ මරුණේ නම් මරුණේ නම් තස්ස ගරේන ගරේන සහ සමන්තා සත්ත සත්ත ගරවාසින චන්දාලා උන් ඒ ගෙදර සිට දෙපැත්තට තිබෙන ගෙවල් හත හත ඒ ගෙවල් වල මිනිසුනුත් චන්දාලයෝ වෙනවා ඒකයි ඔවුන්ගේ දෘෂ්ටිය ඔවුන් පිළිගෙන තිබුණේ ඒ නිසායි කිව්වා අපව නැති කරන්නට එපා එක්කම ඔහුව නැගිටවලා යරින් අර එහෙම නැත්නම් දුවව දීලා හරියි. මොකද මොහු මැරුණොත් අපට මේ දේ සිදුවන්නේ. අපත් ඒ ඡන්දාලයාට එකතු වෙන ඡන්දාල කුලියටයි වැටෙන්නේ. <clears throat> තතෝ ditthya mangalikan නීලපට පිලෝතිකං විවාසේ. ඒ නිසා මොකද කලේ ditthya mangaliකාවට නිල් පටපිලියක් අන්දවලා නිල් පාට පටපිලියක් අන්දවලා නිල පටපිලෝ ටිකක් විලාසාපෙත්වා අන්දවා උලුංක කලෝපිකාදීන් දත්වා ඉතින් ඒ ඒ අයගේ තිබෙන දේවල් තිබෙනවානේ ඒ විදිහේ අර සිංහමනේ යාමට ඕන කරන දේවල් ආදී දීලා පරිදේවමාන අඬ පරිදේවමාන කස්ස සම්පිතං මෙත්වා. ඉතින් මේ අම්මා තාත්තා නෑව අඬ ගහගෙන ගිහිල්ලා ඒ මේ මාතංග මා වෙතට ගන්න පාරිකම් උත්ථාය ගච්ඡාය ඔන්න දැරිය ගන්න නැගිටලා යන්න දැරියක් අරගෙන සා පස්සේ තත්වා උත්ථාහිතියා ඉතින් විත්ත මංගලිකා මේ මොහු ළඟ සිත you are negative weight ඒ මාතංග negative weight සෝ හත්තේන මං ගහිත්වා උත්තාපේදී කියා අතින් මාව අල්ලගෙන නැගිටවන්නේ කියලා කියනවා සානං උත්තාපේසි ඉතින් ඒ වෙලේ ඒ විදිහට එසෙව්වා සෝ නිසීදිත්වා ආහ දැන් ඉඳගෙන කියනවා මයන් අන්තෝ නගරේ වසිතුන් ලබාම මට මේ ඇතුළු ඇතුළු නුවර ඉන්නට නම් ලැබෙන්නේ නැහැ. ඒහි මං බහිනගරේ චම්ම කුටින් නේහි. එන්න මාව නගරයෙන් පිට තිබෙන මගේ ඒ හම් කුඩාරමට ගෙන යන්න. සානං හත්තේ ගහිත්වා තත්තනී ඈ ඔහුගේ අතින් අල්ලාගෙන ඒ ස්ථානයට දින කියන්නේ. පිටියන් ආරෝපිත්වාති ජාතක භානක. ජාතක භානක කියන්නේ ජාතක අටුවාවේ මේ කාරණයම දක්වන්නේ ඒ විච්ඡමංගලිකාවගේ පිටේ මංවාගෙන කියයි කියන්නේ. මේක එහෙම කියන්නේ නැහැ. නිත්වා ජාතක භන්නෙත්වා චස්ස ශරීරං තේලේන මක්ඛෙත්වා උන්හෝදකේන නහාපෙත්වා යාදුම් පචිත්‍රාදා ඉතින් එතනට ගෙනිලා ඒ ශරීරයේ තෙල් ගල්වලා උණු වතුරෙන් නාවලා කඳ හදලා බොන්නට කිව්වා සෝ භාග්මන කඤ්ඤා අයං මා විනස්සීති ජාති සම්භේදං අකත්වාව අද්දමාස මත්තං බලම් බැහැත්වා. හිතෙන මේ මාතංග තුමා භාත්මන කඤ්ඤාව මේ නොවන සේවා ඒ කියන්නේ ඇගේ ඒ ඒ බ්‍රහ්මන කන්‍යා භාවය නැති කිරීමට අදහස් වෙන්නේ නැහැ. ඒ නිමිති ಜಾති සම්භේදන් අකත්වාව. එහෙම නොකොට අඩ මාස මත්තන් සුමාන දෙකක් සති මාස භාගයක් බලන් ගත්තා අහං වනං ගච්ඡාමි අති චිරායතිති මාපං කන්ටිති වත්වා ධර්මාංශකාංච ඉමං මා පමජ්ජිත්තාති ආනාපෙත්වා ධරානිකම්ම තාපසපබ්බජ්ජං පබ්බජිත්වා කසින පරිකම්මං කତ୍වා කතිපාහය නීව අට්ඨ සමාපත්තියෝ පංචච අභිඥායෝ නිබ්බත්තිත්වා ඒ මාතංග තුමා එහෙම සැලකලා මම දැන් වනයේට යනවා ඒ කල්ගත වේවි ඒ වුණාට පසුතැවිලි වන්නට එපා ඒ අනිත් මිනිසුන්ටත් ඒ පිළිබඳව කියලා මේ ඈට සලකන්නේ බලාගන්නේ කියලා වුණටත් නියම කරලා gederin නික්ලා කවුස් පබ්බජ්ජාව තාපස පරිද්ද ලබා කිසුණු පිරියම් කොට කිසුණු පිරියම් කොට කියන්නේ කසින භාවනා කරලා කීප දවසකින් සතිපාසනෙ කීප දවසකින් අෂ්ට සමාපatti අභිඥා ප්‍රසත් උපදවාගෙන අෂ්ට සමාපatti අභිඥා එතකොට පංචාභිඥා අෂ්ට සමාපatti ලාභීව දිට්ඨමංගලිකාය මනාපෝ භවිස්සාමීති ආකාශේනා ගන්්වා නගරද්්වාරේ ඕරෝහිත්වා ditthamangaliකාය සම්පිතං තීසීස. ඉදානි අහං දැන් මම ditthamangaliකාය මනාපෝ භවිස්සා. ditthamangaliකාවට මනාපවන්නේ නැයි ආකාශේනා ගම්ත අහසින් නැරි නගරද්්වාරෙහි බැලලා ditthamangalikaa ඉන්න තැනට ගියා. සාසුත්වා කෝචි මඤ්ඤේ මම ඥාතකෝ පබ්බජිතෝ මං දුක්ඛිතං ඤත්වා දත්තුම් නාගතෝ භවිෂ්‍යති इति චින්තයමාන ගන්්වා සංඤත්වා පාදේසු විපතිත්වා කිස්ස මං අනාතං තුම්මේ අකත්තා පියාස ඈත ඒ බව දැනගන්නට ලැබිලා ඔහු වෙතට ගොස් කෝචි මඤ්ඤේ මම ඥාතකෝ පබ්බජිතෝ මං දුක්ඛිතං ඤත්වා දට්ටුම් ආගතෝ භවිෂ්‍යතිති. මේ මාගේ නෑයා පැවිදි වෙලා ගියේ මම දුකටපත්ව සිටින බව දැනගෙන මාව දැකීමට එන්නට ඇතැයි කියා සිතා ඔහු වෙතට ගොස් පාදේ සුනිපතිත්වා පාදයක ළඟ වැටි චිස්සමං අනාතං තුම්හි අකත්ථාතියා කෙනෙක්ද ඔබතුමා මාව අනාථ කළා. මහා පුරිසෝ මාත්වං විච්ඡමංගලිකේ දුක්ඛිනී ආතෝස් විච්ඡමංගලිකාව ඔබ දුක් වන්නට එපා. සකල ජම්බද්වීප වාසී හිතේ සක්කාරං කරිස්කාරිස්කාරම් මුළු දඹදිව් වාසීන් විසින්ම ලවා ඔබට සත්කාර කරවන්නේ නැයි කියලා වත්වා ඒ තදවෝච. මෙහෙම කිව්වා. දච්ච ත්වං භෝසනං කරෝහි යන්න ගිහිල්ලා ගෝසා කරන්න. මහා භ්‍රත්මා මම සාමිකෝ න මාතංගෝ. මගේ ස්වාමියා මහා භ්‍රත්මයාය. මාතංග නුවේ. සෝ ඡන්ද විමානං භින්දිත්වා සත්තමේ දිවසේ මම සම්තිකං ආගමිස්සති. එතෙම චන්ද්‍ර විමානයේ කියන්නේ සඳ මණ්ඩල කලාගෙන මෙයින් හත්වෙනි දවසේ මා වෙතට එනවා කියලා ഘോഷා කරන්නේ. ඒ කියන්නේ ප්‍රසිද්ධ කරන්නේ. සාහ අන්බන්තේ බ්‍රහ්මන මහා සාල දීතා උත්වා අත්තනෝ පාපකම්මේන ඉමං චණ්ඩාල භාවං පත්වා පත්තා නසක්කෝ වේවන්වා කිවා ස්වාමීන් මම බ්‍රහ්මන මහා සාල කුලෙහි දෙවියන්ියක් වෙයි. පැදිලා මගේ පාප කර්මය නිසා මේ චණ්ඩාල බවට පත් වෙලා සිටින්නේ. ඒ නිසා මට එවන් දක් කියන්නට ප්‍රකාශ කරන්නට බුහුෂා කරන්නට බැරිය. මහා පුරිසෝ නත්වං මාතංගස්ස අනුභවං ජානාසි වක්ත. ඔබ මාතංගයන්ගේ ආනුභාවයේ බලය නොදන්නේය කියා යථාසා සද්ධාති ඈ යම්සේ පිළිගන්නේද සතා අනේකානී පාටිහාර්යානි පස්ස. එහෙම පිළිගැන්වීමට නොයේ ප්‍රාතිහාර්ය දක්වලා. තතේව කං ආනාපිත්වා අත්තනෝ වසතින් අගමන. ඉතින් ඒ ප්‍රාතිහාර්ය පාලා ඒ කියන දේ එලෙසම කියන්නට කියලා Taman ඉන්න තැනට ගියා. ඈත් ඒ විදිහට ප්‍රකාශයක් කළා. මනුෂ්‍යා උජ්ජායන්ති හසන්ති මිනිස්සු උසුළු උසුළු කරමින් hina වෙන්නට පටන් ගත්තා. කතං හිනාමායන් අත්තනෝ පාපකම්මේන චණ්ඩාල භාවං කත්වා පුනතං මහා භක්මානං කරිස්සති. කෙනෙක්ද මේ තමන්ගේ පාප කර්මය නිසා චණ්ඩාල බවට පැමිණ ඊට පස්සේ දැන් ඒ තනත්තාවත් මහා බ්‍රහ්මයා කරන්නට හදනවයි කියලා හිනාවු. සා අධිමානා ඒව සුත්වා දිවසේ දිවසේ භූසම්ති නගරං ආහින්දති. ඉතින් ඈ හැමදාම දැන් හත් දවසක් තියෙනවා. හැමදාම මේ ප්‍රකාශය කළා නගරෙන් නගරයට ගිහිල්ලා. ඊතෝ චත්තේ දිවසේ පංචමේ දිවසේ චතුර්ථේ දිවසේ තතියේ සුවේ අජ්ජ. يعني ඒ දවස් ගණන ගත වෙන හැටියට මෙතෙන් නම් සුවේ කියන්නේ හෙට. අජ්ජ කියන්නේ අද. දැන් එදායි මේ එන දවසේ කියනවා අජ්ජ අද. අද මහා බ්‍රහ්මයා චంద్ర විමානය පලාගෙන මා වෙතට එනවයි කිය. මනුෂ්‍යා තත්තා විස්සත්ත වාචං සුත්වා කදාචි එවම් පිස්සියාති අත්තනෝ අත්තනෝ ගරද්වාරේසු මා මිනිසුන් කිසි විටක මෙහෙම වෙන්නට බැරි නැහැ කියලා Tamange ගෙවල් ළඟ ඒ මණ්ඩප දඬගෙන මඩු කූඩාරම් දඬගෙන ඉතින් අහක දිහා බලාගෙන හිටියා. <coughs> ආකාරපත්ත සානිපාකාරං සජ්ජත්වා වයප්පත්තා ධාරිකායෝ අලංකරිත්වා මහා භක්මනි ආගතේ කඤ්ඤාදානං දස්සාමාති ඒ කියන්නේ මහා භ්‍රඥා ආකල්හි කඤ්ඤාදානං දස්සාම ඒ කන්‍යාව දීම කරනවායි කියන්නේ. දස්සාමාති ආකාසං උල්ලෝකෙන් තාන්සීදි. අහස දිහා බලමි. ඔවුන් ඉඳගෙන සිටියා. අත මහා පුරිසෝ පුන්නම දිවසේ. උන්වහන්සේ වැඩියේ පුන්නම දිවසේ කියන්නේ පසළොස්වක දවස. පුන්නම දිවසේ ගගනතලං උපරූහේ ඡන්දේ ඡන්ද විමානං කාලිත්වා පස්සතෝ මහා ජනස්ස මහා භක්ම රූපේන නිකච්චි මහා බ්‍රහ්මයාගේ රූපයෙන් සම මණ්ඩල ඒ සරණ මණ්ඩලින් නිකුත්ව පැමිණ එදා මහා ජනෝ වේ චන්දා ජාතාති අතිමඤ්ඤි ඔවුන්ට හිතුණා චන්ද්‍රය දෙන්නේ ඇති උනායි තතෝ අනුක්‍රමේන ආගතම් දිස්වා පිළිවෙලින් ඉතින් ලං වෙනකොටම තේන්නේ ආගතම් දිස්වා සත්‍යං විද්දමංගලිකා ආහ විද්දමංගලිකාව කීවේ ඇත්ත මහා භ්‍රක්‍නාව අයං විද්දමංගලිකං ධමේතුම් කුබ්බේ නාතංග වේසයනා ගච්ඡි මහා භ්‍රක්‍මයා කලින් මේ මේ මාතංග වේසයෙන් ඇවිත් ඉන්නේ විද්දමංගලිකාව දමණය කරන්නයි ඇත්තෙන්ම මේ මහා භ්‍රඥයයි ඒ කියලා නිත්තං අගම ඔවුන් නිෂ්ඨාවට පැමිණ එවං සෝ මහා ජනේන විස්මානෝ ditthamangaliකාය වසනත්තාමි ඒව උතරි මිනිසුන්ට තේන පරිදිම ditthamangaliකා ඉන්නා තැනට දැස්සා තේන පස්සේන ගබ්බෝ සාච තදා උතුමි අහෝසි සාපත්තා නාබින් අංගුට්ඨකේන පරාමස්සි තේන පස්සේන ගබ්බෝ ප්‍රතික්ඛාස් ඒ ගර්භධානය කිරීමට සුදුසු අවස්ථාවක සිටියේ ඒ මාතංග රජතුමා ඒ අවස්ථාවේදී ඇගේ නාභි පරාමර්ශණය කොට කළා ඒ වෙලේ උස දරුවෙකු හටගත්තා. තතෝ නම් ගබ්බෝ තේ සම්පිතෝ පුත්තම් හි ජාතේ සංවිස්සාය ජීවාදී වත්වා පස්සතෝ මහා ජනස්ස පුන චන්දිමානං පාවිසි පුතෙකු ලැබෙනවා ඇත ඒ ලැබෙන පුතා ඔබව බලාගනීවි කියලා ඒ ඔහු නිසා ජීවත් වන්නට ඔබට පුළුවන් කියලා ඒ මහජනයා බලාගෙන සිටියේදීම චන්ද්‍රගුණාණියට ඇතුළු වුණා. බ්‍රහ්මනා දිඨමංගලිකා මහා භක්මිනෝ පජාපතින් අම්මහකන් මාතා ජාතාති සත්වා තතෝ තතෝ ආගච්ඡanti ඉතින් බ්‍රහ්මණයෝ ඒ විච්ඡමංගලිකාව මහා බ්‍රහ්මයාගේ ප්‍රජාපතිය මහා බ්‍රහ්මයාගේ භාර්යාව අම්මහකන් මාතා මොකද මේගොල්ලෝ බ්‍රාහ්මණයෝනේ බ්‍රාහ්මණයන්ගේ පියා තමයි මහා බ්‍රහ්මයා ඒකට විච්ඡමංගලිකාව එහෙනම් මව අපගේ අම්මා කියලා තතෝ තතෝ ආගච්ඡanti ඒ තැන් වලින් මෑ ඉන්න තැනට ඉන්න පටන් ගත්තා. අනු සත්කාරං සාතුකාමානං මනුස්සානං සම්පීලනේන නගරද්වාරානි අනෝකාසාන අහිස. ඒ නගරයේ දොරටුවත් ඉඩමදි වුණා. මිනිසුන් ඒ තරම් එන්නට පටන් ගත්තා. මෑට සත්කාර කිරීම සඳහා. තේ වික්‍රමංගලිකං හිරඤ්‍ය රාසින්හි තපෙත්වා නහාපෙත්වා මණ්ඩෙත්වා රතං ආරෝපෙත්වා මහා සක්කාරේන නගරං පදක්ඛිනංකාරා පෙත්වා නගර මැජ්ජේ මණ්ඩපංකාරා පෙත්වා සත්‍රණං මහා භක්මිනෝ පජාපතිති දිත්තත්තානේ තපෙත්වා වසාපෙන්ති යාවස්සා ප්‍රතිරූපං වසනෝකාසං කරෝම කාල ඉදේව වසතුති සා මණ්ඩපේ ඒව පුත්තං ජායි ඉතින් මණ්ඩපයක් කරලා ඈව මහා පෙරහරින් මේ ස්ථානයට ගෙන ගිහින් ඈට සුදුසු වාසස්ථානයක් කනනතුරු මේ මණ්ඩපයේම වාසය කරන්නට කි කියලා ඈව නැවත. ඈ මණ්ඩපයේදී පුතෙක් වූ බිහිකලා. <clears throat> යාවස්සා ප්‍රතිරූපං වසනෝකාසං කරෝම තාව ඉභේව වසතු සා මණ්ඩපේ ඒව පුත්තං විජායි තං විසුද්ධ දිවසේ සද්ධින් පුත්තේන සසීසං නහා පෙත්වා මණ්ඩපේ ජාතෝති ධාරකස්ස මණ්ඩව්‍ය කුමාරෝති නාමන සංසු මණ්ඩපෙහි උපන් නිසා ඒ පුත්‍රයාට මණ්ඩව්‍ය කුමාරයාය කියන නම තිබුණා. තතෝ කබුතිච නම් ධාත්මනා මහා භක්මනෝ පුත්තෝති පරිවාරත්වා චරන්ති. ඔහුවත් මහා භක්මයාගේ පුතාය කියලා ධාත්මනියෝ ඔහුටද මේ ගරු කරන්න සත්කාර කරන්න පටන් ගත්තා. තතෝ අනේක සතසහස් අප්‍රකාරා පන්නාකාරා අගච්ඡanti. පඳුරු බොහෝම ලැබෙන්නට පටන් ගත්තා. ඒ බ්‍රහ්මලා කුමාරස්සා රක්කන් තපේසු ඔව් ඒ බ්‍රහ්මණිය කුමාරයාගේ ආරක්ෂාව සැලසුවා ආගතා ලමු කුමාරන් දක්වන්න ලබන්ති සමිනියාය ලිහිසියෙන් කුමාරයාව දකින්නට වුණට ලැබෙන්නේ නැහැ ඒ තරම් සෙනගනේ කුමාරව අනුකුබ්බේන බුද්ධිමන් වාය දානං ධාතුන් ආරබ්ධෝ කුමාරයා අනුක්‍රමයෙන් වැඩි ගියේ වැඩි වියපත් වූ කල්හි දන් දෙන්නට පටන් ගත්තා. දානං දාතුං ආරම්භු. සෝ ශාලාය සම්මත් සම්පත්තාන කපනද්దికාන අදත්වා බ්‍රාහ්මනාමංගේ වදේති. ඔහු ඔහුගේ දන් පිළිගන්නට පැමිණි දිලිඳු මිනිසුන් මාර්ගයේ යනෙන්නම් කියන මොවුන් ගැන මුසලකා වුණට දන් නොදී බ්‍රාහ්මණයන්ටම දන් දෙන්නට පටන් ගත්තා. බ්‍රාහ්මනාන් යේව දේති. මහා පුරුෂ එවිට මහා පුරුෂෝ මාතංග පඬිතුමා කිං මම පුত্তෝ දානං දේති इति ආවජ්ජිත්වා මගේ පුත්‍රයා දන් දෙනවද කියලා බලා බ්‍රාහ්මණානං ඒව දානං දෙත්තං විස්වා බ්‍රාහ්මණයන්ටම පමණක් දන් දෙනව දැකලා යථා සබ්දේසං දස්සති තථා කරිස්සාමීති හැමදෙනාටම දෙන පිළිවෙලක් කරන්නේ නැහැ කියා චීවරං පාරිත්‍ත්වා තමාගේ ඒ වස්ත්‍රය පරවාගෙන සත්තං ගහිත්වා පාත්‍රය අරගෙන ආකාශේන ආගම්ම පුත්තස්ස දරද්වාරය අට්ඨාස අහසින් පැමිණ පුතාගේ ගේ දොරකඩ සිටියා. කුමාරෝ තං විස්වා කුමාරයා හෝ දැකලා කුතෝ අයං දේව විරූප වේසෝ වසලු ආගතෝති කෙනෙක්ද මේ විරූප වේශයක් ඇති වසලේ කණ්ඩාලයේ මෙහාට ආවේ කියලා කුද්ධෝ කිතුනේ ඉමං ගාතමාහ මේ ගාතාව කිව්වයි කුතෝ නුආගච්ඡසි දුම්න වාසී ඕතල්ලකෝ පංසු පිසාච කෝව සංඛාරච්ඡෝලං වතිමුංච කන්නේ කෝරේ තුවං කෝසී අදක්ඛිනියෝ ඒ කිව්වේ ඔබ මේ මේ විරූප ශරීරයක් ඇතිව නිකන් පාංශු පිසාචයෙක් වගේ මේ වැරහැලි වස්ත්‍රයක් ඇඳගෙන මෙහාට ආවේ මේ ඇයි ඔබ මේ දක්ෂිනාවට සුදුසු කෙනෙක් නොවේ ධාත්මනා ගන්නද ගන්නතාති. ඉතින් බමුණෙහි කියන්නේ එතන. මොහු අල්ලගන්නේයි කියලා සංඝහෙත්වා ආකෝටෙත්වා අනයබ්යසනම් පාපේසු ගැහුවා. අයිමත්. ගහලා අනයබ්යසනයන්ට ලැබීවා. සෝ ආකාශේන ගම්පා බහිනගරේ පච්චත්තා පච්චිත්තාසි දේවතා කුපිතා කුමාරං ගලි ගහිත්වා උද්දම් පාදං අදෝසිරං කපීසු. එදෙන් නගරයෙන් පිට වෙලා ගියා එතුමා ආසුන්න දෙවිවරු කිපිලා කුමාරයාව ගලේ ගහිත්වා කුමාරයාගේ බෙල්ලෙන් අල්ලාගෙන නැත්නම් ගලේ ගහලා නෙමෙයි <laughs> ගලේ ගහිත්වා උද්ධං පාදං අධෝ සිරං තපේසු <laughs> උද්ධං පාදං අධෝ සිරං කියන්නේ කකුල් උඩට හිස පහලටත් තැබුවා. සෝ අක්ඛීහි දිග්ගතේහි මුකේන කේලං වග්ගරන්තේන දරු දරූපස්සාසී දුක්ඛං වේදේ. අද ඒක වඩා කියන්න බැරි වගේ අපි අනිත් දවසේ එතන ටිකක් කියමු නේ. අපි එතනින් නවත්තමු.